හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණවණේ පවත්වන 213 වෙනි භාවනා වැඩසටහනේ 4 වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා අපි 10ක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි ලිඛිත ප්‍රශ්නින් සාකච්ඡා පටන් ගමු අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදය ලනුපැදුර හෝ වැඩි පොළොව මත තැබීම හේතු කොටගෙන පාදයේ පැතුලට ධාතු ලක්ෂණ දැනෙන්නට පටන් ගනී. පාදය ඔසවනවත් සමග ඒ දැනීම පහවයයි. තැබූ පාදයට ධාතු ලක්ෂණ දැනීම ඇතිවීම ලෙසත් පාදය ඔසවන විට එම දැනීම පහව යෑම එහි නැතිවීම ලෙසත් හඳුනා ගනිමි. එය නිවැරදිද? ස්වාමින් වහන්සේ මේ ඇතිවීම නැතිවීම දෙකට හේතුව පාදය තැබීම හා එසවීමයි දැනී ගියා. මුළු පාදය දිගටම හා මස්පිඬු වල චලනය වේදනාව ඇදීම් ආදියද මේ ආකාරයටම ඇතිව නැතිව යයි. ශරීරයේ පාදයේද පස පය තබන ලනු පැදුරද වැලිද යන සියල්ලම සතර මහා ධාතුන්ගෙන් සැදුණු දේවල් නිසා මේ සක්මන්ට මේ හතර මහා ධාතුන් එකිනෙකට ගැටීමක් පමණී අනුවෙන් තේරෙයි. මාගේ වැරදි ඇතනම් පෙන්වා දෙනු මැනවි. පරියංක භාවනාව අදාළ උපදෙස් මට ඊයේ ලැබුණි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් සුව ලැබේවා. අතනත්ින් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පාදය පොළවේ වදිනවා. අපි දැන් ඔසවලා තබනවා. තබනකොට ඒ දැනීම ඇති වෙනවා. ඊට පස්සේ පාදය ඔසවද්දී ඒක දැනීම නැති වෙනවා කියලා. එතන තියෙන්නේ අර බොහොම රළු මට්ටමක මේ මේ වැටහියාමක්. ඒ කියන්නේ ඔయిత වඩා ඉතින් තව ටිකක් සියුම් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් අපි පාදය ඔසවලා තිබ්බහම එතන ඒ තනි දැනීමක් ඇති වෙලා එතන පාදය ඔසවන මේ ඊළඟට ආයෙත් තිබුවට පස්සේ තනි දැනීමක් ඇති වෙලා ඔසවන කම්ම ඒක යම් විපරිණාමයක් ලක් වෙලා තිබිලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා කියන එක තමයි අපිට සාමාන්‍යයෙන් තේරෙන දේ. නමුත් හිත ටිකක් ඊට වඩා සමාධිමත් කරලා බොහොම සියුම් කරලා බලනකොට ඔයිට වඩා ටිකක් සියුම්ව දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තනි දැනීමක් නෙමෙයි දැනීම් රසක් තියෙන්නේ. ඇත්තටම විනුඹ අපි විතමු විනුඹ ප්‍රදේශ වැදුණා නම් ඒ ප්‍රදේශයේ නැත්නම් ඒ ස්ථානයේ පුංචි පුංචි දැනීම් රසක් ඇති වෙනවා. ඒ රසම එකතැනම එහෙම්මම නැතිලා යනවා. ඊළඟට ආයිත් තව දැනීම් රසක් ඊළ මේ අපි තුමු විනුඹ ප්‍රදේශයට ඉස්සරහා තියෙන ප්‍රදේශයේ ඇති වෙනවා. ඒකත් ඇතිලා නැතිලා යනවා. විනුඹ ප්‍රදේශයට තවත් ඉස්සරහා තව දැනීම් ටිකක් දැනෙන්න ගන්නවා. ඒකත් නැතිලා යනවා. ඔය විදිහට අපි තුමු අන්තිමට ඇඟිලි හරියට එනවා නම් ඇඟිලි මුල ප්‍රදේශයට දැනීමක් හට ගන්නවා ඒකත් නැතිලා යනවා. ඇඟිලි මැදට දැනීමක් ඇති වෙනවා ඒකත් නැතිලා යනවා. ඇඟිලි තුඩු වලට දැනීමක් ඇති වෙනවා ඒකත් නැතිලා යනවා. අන්න ඒ වගේ අපිට අර තනි දැනීමක් කියලා මුලින් හැඟුණට ඒක හොඳට සූක්ෂමව බලනකොට මෙතන දැනීම් රසක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ දැන් ඔය වේදනාව සම්බන්ධයෙන්ුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දැන් අපි සාමාන්‍යයෙන් වේදනානුපස්සනාවක යෙදෙනකොටත් වේදනාව නිකන් තනි වේදනාවක් කියලා වගේ තමයි අපිට හැඟෙන්නේ මුලින්. අපි දුමු ධනහිස වේදනාවක් ඇතිලා තියෙනවා. අපි ධනහිස අරමුණු කරනවා. කරනකොට ඔතන වේදනාවක් තියෙනවා කියලා දැනෙනවා. නමුත් මේ වේදනාව නැවත නැවත බලන්න බලන්න බලන්න තව තව විපස්සනාවේ යෙදෙන්න යෙදෙන්න නැත්නම් වේදනානුපස්සනාවේ යෙදෙන්න යෙදෙන්න තමයි කෙනෙකුට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ තනි වේදනාවක් ඇති වෙලා ඒක පැවතිලා නැතිලා යනවම නෙමෙයි. මෙතන එතන එතන පුංචි පුංචි වේදනා රසක් එතන එතන හට අරගෙන එතන එතන ඇතිවිලා යamak තමයි තියෙන්නේ. ඒක බොහොම ශීඝ්‍ර වශයෙන් සිදුවීමක් තමයි තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ වේදනාව සම්බන්ධයෙන් උපමාවක් දෙනවා වේදනා බුබ්බුලු උපමා කියලා. දැන් හරියට මේ මේ වහිනකොට අපි හිතමු වැහි බින්දුවක් බොහොම නිශ්චල ජලාශයකට වැටුනොත් එහෙම ඒ හරහා ජල බුබුලක් හට අරගෙන ඒක පිපිරලා යනවා. ආයෙත් ආයෙත් වැහි බින්දුවක් වැටුනොත් ඒ නිසා ජල බුබුලක් හට අර ගන්නවා ඒක පිපිරලා යනවා. බිඳිලා යනවා. ඔන්න ඒ වගේ අපි හිතමු වැහි බින්දුවක් ගානේ ජල බුබුලක් හට ගන්නවා ඒක බිඳිලා යනවා. ඉතින් ඊටාම වේගෙන් බොහොම ප්‍රපාත වර්ෂාවක් වහිනකොට මේ ලොකු වැස්සක් වහිනකොට දැන් මේ ජලාශයේ කෙලවරක් නැතුව එතන එතන ජල බුබුලු හට අර ගන්නවා බිඳිලා යනවා. එතන එතන ජල බුබුලු හට ගන්නවා බිබිලා යනවා. ඔන්න ඒ වගේ ස්වභාවයක් තමයි වේදනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දෙන උපමාව. ඉතින් අපි පොඩ්ඩක් කොයිට ආසන්න මට්ටමකටවත් අඩුතරමින් එන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ වේදනාව දිහා බලනවා. බලනකොට අර මුලින් තිබුණට මේකේ තනි වේදනාවක් වගේ මේක ඊටාම සියුම්ම බලන්න බලන්න අර වගේ වේදනා රසක් මෙතන තියෙනවා කියලා සමහරට කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. ඊට සමානයි ඇත්තටම ඔය මේ පාදයේ දැනෙන දැනීමත්. එතනත් අපි තනි දැනීමක් කියලා හිතුවට අපි තද්ද තනි තදවීමක් නැත්නම් තනි රළුවීමක් වගේ දැනුණට එතන තියෙන තදවීම රසක්. ඒ ඒ රස හොඳට වැටහෙන්නේ ටික ටික හිතේ කියන්නේ අපේ සතිය හොඳට තියුණු වෙනකොට සම්පජඤ්ඤය තව තව දියුණු වෙනකොට මේකේ විස්තර පේන්න පටන් ගන්නකොට තමයි අර මේක තනි එකක් නෙමෙයි මෙතන තියෙන රසක් කියන එක ටික ටික තේරෙන්න ගන්න. දෙකට කරගෙන යන්න කියන්නේ ඔතන දැම්ම ඇතිවීම නැතිවීම එකට වඩා විස්තර ටික බලන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ අපිට එක පාටම ඇතිවීම නැතිවීම බලන්න යන එක සුදුසු නැහැ. අපිට මුලින් තියෙන්නේ හොඳට හිත අරමුණේ තියාගන්න එක. අරමුණේ තියාගැනීම ශක්තිමත් වුණාට පස්සෙත් අපි එක පාට ඇතිවීම නැතිවීම බලන්න යන්නේ. අපි එතකොට කරන්නේ මේ අරමුණේ තියෙන තව විස්තර ටිකක් බලන එක. අපිට කලින් හමු නොවෙච්ච, හඳුනගන්න බැරි වෙච්ච යම් අලුත් ලක්ෂණ තියෙන්න පුළුවන්. අන්නේ ලක්ෂණ හඳුන ගන්න ඕනේ. එහෙම තමයි අපි පොඩ පොඩ ඉස්සරහට යන්නේ. ඒ නිසා දැන් උත්සාහය දරපේකේ වැරද්දක් නැහැ. නමුත් තව විස්තර බලන්න ගන්න ඒ විස්තර හොඳට දැක ගන්න දැක ගන්න තමයි ඊළඟ පියවරට යන්න තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස. ඊයේ දින ඔබ වහන්සේගෙන් ලද අවවාද පරිදි වැඩිපුර සක්මන් භාවනාවේ යෙදුණෙමි. එහිදී යටිපතුලට දැනෙන ගොරෝසු සියුම් සීතල ගති යටිපතුලෙන් රස්නය පිටවෙනවා වැනි දැනීම් රළු පොළවේදී හා ගලක් පතුලට ඇනෙන විට වේදනාව මෙන්ම වැඩිපුර පතුල තෙරපෙන බව අත්දැක්කෙමි. ඉන්පසු එම තත්වයන් හමුවේ පාදයේ වල්ලු කරහා ඉන් ඉහළ අස්ථිහා මාංශ පේශි හැකිලෙන ඉහිල්වන ආකාරයේද දන හිස කොඳුයට පෙළ පහළ කොටසේ හා උර හිස්වල වේදනාවන් ඇතිවිය. එය නොතකා දිගටම සක්මන් කිරීමේදී දනහිස් හා උරහිසෙහි වේදනා සමනය වුවද කොඳු ඇට පෙළ පහළ කොටස අඩු වෙමින් වැඩි වෙමින් වේදනා පැමිණේ. පර්යාංගයේදී ඔබ වහන්සේගේ අවවාද පරිදි අත් ඉහළට එසවීම නොතකා භාවනා කිරීමෙන් ආලෝකයක් තුල සිත නතර වූ අතර එහිදී මා වමනාවෙන් ආශ්වාස ප්‍රාශ්වාස සෙවීමෙන් නැවත වාඩි වී සිටි ඉරියව්වට සිත පැමිණ දැස් විවර විය. ඔබ වහන්සේ කරගෙන යන්නා වූ මෙකී සත්කාර්ය හේතුවෙන් අද අදම මාර්ගඵල නිවන් සැනසෙත්වා. හ්ම්. ඒ කියන්නේ දැන් අත එසවීම ගැන අමතක කළා අපිට ඒ කියන්නේ ආනාපාන සතියේ එසවීමේ යෑම තුල ඉතින් ඉස්සරහට යන්න පුළුවන් එක තමයි ඉතින් පෙන්ලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් හිත සැහැල්ලු වෙනකොට ආරමුණ එක හොඳට ඉන්නකොට කයත් සැහැල්ලු වෙනවා හිතත් සැහැල්ලු වෙනවා. ඒ නිසා අපිට ඒ වෙලාවේදී කය ගැන ඒ තරම්ම කයේ මොන මොන චලන වෙනවද කියලා දැම්ම බලන්න යන එක සුදුසු නැහැ. ඒ වෙනුවට හොඳට ඔය ආනාපානෙන් දැන් ඔය හැදීගෙන යන මේ සමාධි ස්වභාවය හැදෙන්න අරින්නයි තියෙන්නේ. දැන් දැන් ඔය අත්දකපු පළවෙනි අවස්ථාව නම් ඕක තව බහුලීකృత වෙන්න දෙන්න. හොඳට තව අපිට ආලෝකයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. කාගේද ප්‍රශ්නේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මේ පළවෙනි වතාවට දොහම ආලෝක සභාවක ආවේ. මේ ඒ කියන්නේ කලින් භවනා කරනකොට ඔය වගේ ආලෝක සභාවය ඇවිල්ලා තියෙනවද නැත්නම් මේ පළවෙනි වතාවද? දැනට අවුරුදු 10ක විතර කලින් මම දස දින භාවනා වැඩසටහන සම්බන්ධ වුණා. හරි. ඒකෙදි නම් මේ පැය තුනක් විතර ඉන්න පුළුවන් වෙන්න මේ සමාධිමත් වුණා අය. හහ. එතකොට ඒ ඒ ඒ මට්ටම පිරිහුණාද ඊට පස්සේ? එහෙමයි. විවාහයෙන් පස්සේ භාවනා කරන අවස්ථාවක් ලැබුණේ. ඊට පස්සේ දැන් මොකද තත්ත්වේ? ඒ කියන්නේ දැන් මේ தත්ත්වය දිගට ගන්න පුළුවන්ද ඕන පරියන්කක එනවද? ඒ කියන්නේ දැන් ආයි වාඩි වුණාම ඊළඟ පරියන්කෙදිත් මේ දේම ගන්න පුළුවන් කියලා දැන් විශ්වාසයක් තියෙනවද? එහෙමයි. හොඳයි. ඒ කියන්නේ කොච්චර දුර වෙලාවක් ගියාට පස්සේද ඔහම දැන් ආලෝක සභාව පහළ වෙන්නේ? විනාඩි 20ක් 30ක් විතර යද්දි. යනකොට ආලෝක සභාව එනවා. ඊට පස්සේ ඒක දිහා බලන්නේ නැතුව ආනාපාන සතිය එක්කම දෙහිතියේ. එහෙමයි. හරි. ආලෝක සභාවේ කොහොමද තියෙන්නේ දැන්? අන්තිමට කොයි වගේද ඇවිල්ලා නතර වුනේ? කියන්නේ හොඳ ආලෝකයක් තුල හිත නතර වුණා කියලා තමයි දැනුනේ. ඒ කියන්නේ ආලෝකය සුදු පාටද, කළු පාටද, රතු පාටද? කහ පාට ආලෝකය. කහ පාට ආලෝකය. හොඳයි. ම්ම් ඒ කියන්නේ ඒක නිකන් පැත්තෙන් වගේද තියෙන්නේ නිකන් හොඳට ඉස්සරහා S2 ඉස්සරහාම තියෙනා වගේද? S2 ඉස්සරහා තියෙනවා. ඉස්සරහාම තියෙනා වගේ තියෙන්නේ. එහෙමයි. හොඳයි. ම්ම් එහෙම එහෙ වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ. හොඳට S2 ඉස්සරහාම තියෙනවා. එහෙමයි. හොඳයි. එහෙමනම් මෙහෙම පොඩ්ඩක් තව ඉතින් ඔකේ සම දැන් ඔය ඒක ඇතුළට ඊළඟට හිමි දන්නේම නැතුව ගියාද? ඒක දුනේ. මට මේ අර එකපාරටම අර ආශ්වාස ප්‍රශ්වාස සිහින් වෙලා තමයි ආලෝකය ආවේ හිතට. හරි හරි. මට ආයෙ එකපාරට මම මේ සෙව්වා මේ ආශ්වාස ප්‍රශ්වාස. හරි. ඊට පස්සේ තමයි මේ වාඩි වෙලා හිටපු ඉරියව්වට ආවේ. හරි. ඉරියව්වට ආවා. එතකොට ආලෝකය නැති වුණාද? මොකද උනේ? නැති වුණා. එහෙමයි. Mm-hmm. ඒ කියන්නේ S2 ඇරුණා වගේ. S2 ඇරුණා. right. හරි. එහෙමනම් ඒ කියන්නේ දැන් ආලෝකය ආවා කියලා එච්චර බය වෙන්න මොකක්වත් දෙයක් නැහැ. කියන්නේ ආනාපාන සතිය වැඩෙනකොට හිතේ සමාධිය වර්ධනය වෙනකොට ඇතම් කෙනෙකුට ආලෝක ස්වභාවයක් එන්න පුළුවන්. සමත පැත්තෙන් තමයි තින් යවෙන්නේ. ගානක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ආලෝක ස්වභාවය ආවහම අපි හිතමු අපි තා පොඩ්ඩක් හුස්මත් එක්කම ඉන්නවා. ආවහම කියන්නේ හුස්මත් එක්ක යෑම තුළ තමයි අර කැවිල්ල හොඳට නිකන් තහවුරු වෙන්නේ. පොඩ්ඩක් ඒ කියන්නේ ඒ ගැන බලන්නේ නැතුව මේ හොඳට සුස්මත් එක්කම තවදුරටත් ඉන්න. හැබැයි දැනේවි සමහරවිට මේ ආලෝකේ තව නිකන් දීප්තිමත් වීමක් එහෙම දැනෙන්න පුළුවන්. එතකොට හිමීට හිමීට බලන්න මේ හුස්ම දැන් හුඟක් වෙලාට ඕක වෙන්නේ බොහොම ස්වාභාවිකවම ඒක දිහා බැලෙනවා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. අපි හිතලා බලනව නෙමෙයි. අපි ඉන්නවා හුස්ම රැල්ලත් එක්කම. හුස්ම රැල්ලත් එක්කම ඉන්නකොට ඒ හුස්ම රැල්ල ටික ටික තව තුනී වෙනවා. ඒ වගේම නිකන් තේරෙනවා සමහරවිට මේ ආලෝකයයි හුස්මරල්ලා නිකන් එකට මිශ්‍ර වෙනවා වගේ. දෙක එකට නිකන් සමපාත වෙනවා වගේ. එහෙම දෙයක් වුණාම ඒ කියන්නේ ඇත්තටම ලේසි. අපිට ආයි වෙනම මේක අතහැරලා මේක දිහා බලන්න දෙයක් නැහැ. මෙයත් ඇවිල්ලා අපි මේ හරියනම් තිබුණේ ආගාන්ට ටික ටික ටික ටික අපේ භාවනාව හරහාම ආස්වාස් ප්‍රස්වාස් ස්වභාවයේ හරහාම ඇවිල්ලා අපි ඉන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ එක්ක අවධානය තියෙනවා නාසිකාග්‍රේ. එතකොට ගාන්ට මේ ආලෝක ස්වභාවයත් ආස්වාස් ප්‍රස්වාසයත් එක්කම ඉන්න නිකන් මිශ්‍ර වීමක් වගේ වෙනවා. එතකොට ඉබේටම ඉතින් ඒක බැලෙනවා. එතකොට එහෙම එහෙම එතකොට හැබැයි ආස්වාස ප්‍රස්වාසය දිහා බලන එක නවත්තලා දැන් නිකන් බොහොම මෘදු විදිහට මේ ආලෝකය දිහා බලන්න. එහෙමයි. එතකොට ඒ දැන් එතකොට යන්නේ මූල කර්මස්ථානයේ වෙන්නේ ආලෝකය. එතකොට ඒක දිහා බොහොම මෘදු විදිහට බලාගෙන ඉන්නවා. දැන් ඇත්තටම ආස්වාස ප්‍රස්වාසයට වඩා සියුම් මේ අරමුණ. තේරෙනවද? එතකොට සමිනහස අපි මෙනෙහි කරන්න ඕන ආලෝකය කියලා. නෑ මොකක්වත් වචනයක් කියන්නේ නෑ. කිසිම වචනයක් නැහැ. මේක දිහා බලන් ඉඳීමක් පමණයි. බොහොම ස්වාභාවිකව බොහොම කියන්නේ නිකන් රළු විදිහට බලනව නෙමෙයි දිහා බොහොම සෞම්‍ය විදිහට මුරුදු විදිහට ආලෝකය දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳීමක් විතරයි ඔතන දැන් කරන්න තියෙන්නේ. බලාගෙන ඉඳද්දී ඒ ආලෝකය තුරට නිකන් යෑමක් වගේ නිකන් ඒ තුරට එල්බ ගැනීමක් වගේ දෙයක් වුණාට වෙන්න ඉඩ තියෙනවා. වුණොත් එහෙම්මම ඉන්න. කියන්නේ ඔතන සමාධි වීමක් වෙන්න හිත. කියන්නේ ආලෝකය තුල හිත සමාධි වෙන්න පුළුවන්. ඔකට සාමාන්‍යයෙන් කියනවා ආනාපාන සති නිමිත්ත කියලා කියනවා, පටිභාග නිමිත්ත කියනවා. වගේ එක එක වචන කියනවා. ඒක තුල හොඳට හිත බැහැගෙන ඉන්නවා. ඉඳද්දී කියන්නේ ඒ වෙලාවේ අපි තම හිත එහෙම බැසගත්තා කියලා. බැසගත්තොත් ඒ බැසගත්තු ස්වභාවය තුළ එහෙම ඉන්න. තේරුම් ගන්න තියෙන එතෙන්ති හිතේ දැන් වෙන මොකක්වත් අරමුණක් නැහැ. තියෙන එකම අරමුණ මේ ආලෝකය අරමුණු කිරීම පමණයි. ආලෝකය විතරයි දැන් අරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ අරමුණ තුළ ඔහේ ඉන්නෝ. හොඳට නිකන් සමාධිමත් වෙලා බොහොම සුවසේ ඉන්න පුළුවන්. එතන ඉතින් අර සමාධියක් තේනවා. එතන අර ඒක තුල ඉඳීම තුල නිකන් කායික සුවයක් දැනෙනවා, මානසික සුවයක් තේනවා. මුළු ලෝකෙම අයින් වෙලා ඔකට වෙලා ඉන්න පුළුවන්. <laughs> ඉතින් පොඩ්ඩක් ඉඳලා බලන්නයි තියෙන්නේ. ආවොත් ඉඳලා බලන්න. ඊට පස්සේ දැන් මෙහෙම පොඩ්ඩක් කරන්න හැබැයි. පස්සේ ඉතින් ඕක පුරුදුනාට පස්සේ දැන් දිගට ඕකම ඉස්සරහට ගන්න යන්න එපා. එතකොට සමාධිය ඉස්සරහට එන්නේ. ඒ වෙනුවට බලන්න ඕකේ يعني පොඩ්ඩක් ඉතින් ඉස්සල්ලා ඕකට ගිහිල්ලා පුරුදුනාට ප්‍රශ්නයක් නැහැ. දෙතුන් පාරක්. ඊට පස්සේ ඔය ඕක අතුලට යන්න කලින්ම කයට යොදන්න කය. හිතය. කයේ දැනෙන දේවල් වලට හිත යොදමින් විපස්සනා පැත්තට හැරෙන්නයි තියෙන්නේ. දැන් ඒක තේරලා ඇතිනේ දැන් මම කියන විස්තරات එක කොහොමද කයේ දේවල් බලන්න කියලා එහෙම. අර මෙතෙන්ට ඇතුළට යන්න කලින් හෝ නැත්තම් ගියොත් ඒකෙන් ටික වෙලාවක් ඉඳලා එළියට ඇවිල්ලා මේ කයේ දේවල් බලන්න. ওই දෙකම දෙක ක්‍රම දෙකම වඩා සුදුසුයි. වඩා සුදුසුයි එක්ක මේක ඇතුළට ගියා ගියාට පස්සේ පොඩි වෙලාවක් හිටියා ආයෙ එළියට ආවා. හැබැයි කයේ දේවල් දැනෙන මට්ටමක එන්න ඕනේ. හුඟා කය සංසිඳුණොත් එහෙම කයෙන් අරමුණක් හොයාගන්න අමාරුයි. එතකොට කයෙන් අරමුණක් හොයාගන්න පුළුවන් මට්ටමේදී අන්න ඒ අරමුණත් එක්ක විපස්සනාට යන්න පුළුවන්. එහෙම කයේ අරමුණක් නැති වුණොත් සමනහස ආලෝකය තුල හිටියට කමක් නැද්ද නේද? ඒක තමයි. ඒකේ හුඟාක් වෙලා ඉන්න ගත්තොත් අර පස්සද්ධි පැත්ත වැඩි වෙලා මුකුත් නොදැනී යනවා. එතකොට මේකට يعني විපස්සනා පටන් ගන්න අමාරුයි ටිකක් එතකොට. ඒකයි මම කිව්වේ එක්කෝ ඒක ඇතුළට නොගිහින්ම කෙලින්ම يعني ඒක මතුවෙනවා කියන්නේ හිතේ දැන් සමාධි ගතිය තියෙනවා කියන එක. එතකොට ආයේ ඒකට යන්නේ නැතුව කෙලින්ම අන්න කයේ අරමුණ දැනෙනවා. අපි හිතමු දැන් මේ වගේ අත් දෙක වදින තැන දැනෙනවා. පාද දෙක වදින තැන දැනෙනවා. කොට්ටෙත් එක තියෙන ස්පර්ශය දැනෙනවා. අන්නේ දැනීමකට හිත යොදලා එතනින් දැනීම හරහා හැරෙන්නයි තියෙන ධාතු පැත්තකට. ගරු ස්වාමින් වහන්සේ මම අවුරුදු කිහිපයක් සිට භාවනා කරන යෝගිනියක් මේ. ඔබ වහන්සේගෙන්ද කමඨහන් ගෙන ඇත. මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. මෙහිදී සිත කය දෙකම සංසිදී අනිමිත්ත සමාධියට පැමිණෙයි. වේදනාවේ ඇතිවීම නැතිවීම එහි ස්වභාවයන් දැක ඇත්තෙමි. චිත්තානුපස්සනාවේදී සිතුවිලි නොපැමිණ පැය භාගයක් පමණ සිටිය හැක. එහෙත් සක්මන් භාවනාවේදී ධාතු ලක්ෂණ හා ඉරියව්ද දකිමින් සිහියෙන් සක්මන් කරමි. විනාඩි 20ක් පමණ යන විට නිදිමත ගතියක් ඇතිවේ. දෑස ඇර සිටීම අපහසුය. දෑසෙන් හතරෙන් තුනක් පමණ වසා සක්මන් කරයි. මෙහිදී සිහිය හොඳට පවතී. අරමුණ පැහැදිලි නැත. එහෙත් සක්මන දකිමි. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට මහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ ඒ කියන්නේ දැන් සක්මනේදී ඇත්තටම හිත සමාධිමත් වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ අර ටික ටික විනාඩි 20ක් 30ක් යනකොට හිත එකඟ වෙලා එතනම ඔය සමාධිය හැදෙන්න පුළුවන්. එතකොට අයි අර දැන් මේ කියලා තියෙනවා වගේ ඇහැ අඩවන් කරගෙන සක්මනේ යනව වෙනුවට එහෙම්ම එතන හිට ගන්න. එක්කෝ නැත්තම් හිමීට එන්න පුළුවන් නම් තමන් මේ ඉඳගෙන භාවනා කරන තැනට එතෙන්ට එන්න. ඇවිල්ලා එහෙම්ම පොඩ්ඩක් නිකන් ඉදීමක් විතරයි කරන්න තියෙන්නේ. මොකද දැන් අර සක්මන හරහා දැන් ආයෙත් හිතේ අරමුණු නොගන්නා සමාධි ස්වභාවයක් හැදිලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔහේ හිටියානම් එක්ක හිටගෙන හිටියානම් හිත දන්නවා ඊළඟට නිදැල්ලේ ඉන්න. හිත දන්නවා නිදහසේ ඉන්න. එයා සමාධිමත් වෙලා බොහොම නිදහසේ ඉඳීවි. ඒ නිසා දැන් Tamanට තේරෙනවා නම් සක්මනේ යනකොට ඔය වගේ අවස්ථාවකට Taman පැමිණෙනවා කියලා. එතනින් පස්සේ සක්මන නවත්තලා එහෙම්ම හිට ගන්නවා. එහෙම්ම හිතට නිදහසේ ඉන්න දෙන්න. එහෙම්ම ටික ටික හිත සමාධිමත් වේවි. ඒක තමයි එතෙන්දි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. සක්මන ලනු පැදුර මත සක්මනේදී එහි ඇති රළු බව විලඹටත් පාදයේ පළමුණ ඇඟිල්ලටත් හොඳින් දැනිනි. අනික් කොටස් ඊට වඩා අඩුවෙන් ලනු පැදුර මත තෙරපීමට ලක්වන බව දැනුනි. වම් පාදයේ වම් ධාරයත් දකුණු පාදයේ දකුණු ධාරයත් පාදයේ බිම ස්පර්ශ වන ආකාරය දැනුනි. එක් පාදයක් පොළොව ස්පර්ශ වෙන විට අනෙක් පාදය පොළවේ ස්පර්ශයෙන් ක්‍රමයෙන් මිදෙන බව දැනුනෙමි. මෙය ක්‍රමක්‍රමයෙන් සිදුවන ආකාරය දැනුනෙමි. වැලි මළුව මත සක්මනේදී පාදය තබන විට පාදයේ ධාරය මතින් වැලි කැට අයින් වී පාදය සඳහා ඉඩ දෙන බවත් දැනුනි. මෙහිදීද පාදවල ධාරයන් වැලිමලුව මත තෙරපීමත් දැනුනි. පාදය තබා ඔසවන විට විලුඹෙහි බර සැහැල්ලු වී ඇතිලි දෙසට බර මාරුවක් බව බර මාරුවන බව දැනිමි. ලනු ලනු පැදුර මත සක්මනේදී පාදයන් ගැන අවධානයෙන් පියනගන සමහර අවස්ථාවල ලනු පැදුර අවසානය තෙක්ම පැමිණ ඇති බව පසක් වන්නේ අවසාන කොටසේදීය. මෙය මාගේ සතිය බිඳ වැටීමක්ද යන්න සඳහා පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පර්යංකය පොඩ්ඩක් ඉන්න. නෑ එතන සතිය බිඳවීමක් කියන්න බෑ. තමන් අර හොඳට මේ අරමුණේම ඉන්නකොට තමන්ට එච්චරම හැඟීමක් නැහැ. දැන් අන්තිමටම එනවා කියන එක. ඉතින් ඒක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. හැබැයි අන්තිමට ආවට පස්සේ අර හදාගෙන ගියක කඩන් නැතුව දැන් Taman හොඳට යෙදුණා දැන් මේ මැද්දේදී ඒ ඒ අරමුණේ හිත පවත්වමින් දැන් අගට ආවයි කියලා ඉතින් මොකක්වත් හිතේ ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. එතෙන්ට ආව බව දැනගත්තා. ඕනනම් එහෙම හිටගත්තා. හිටගෙන ඉන්න බව යම් තේරුම් ගියා. ඒ දැනුමක් ඇති වුණා. ඊට පස්සේ හිමීට හැරුණා. හැරලා ආයෙත් ඔන්න සක්මනේ යෙදෙනවා. ඒ නිසා අරක අර ලක්මනේ කොනට එන එක Tamanට ඈත තියා නොදනුණයි කියලා ඒක ප්‍රශ්නයක් නෑ. පාර්යංකය පිම්බීම හැකිලිම අලුයම හතරහමාරයේ සිට සක්මන් භාවනාවේ පැය භාගයක් පමණ යෙදී ඉන්පසු පාර්යංක භාවනාවට පැමිණියෙමි. ඉන්පසු පැයක් දිගටම අපහසුවකින් තොරව භාවනාව සිදු කළෙමි. ඊතා සැහැල්ලුවෙන් උදරය පිම්බෙන බවත් හැකිලෙන බවත් පිළිබඳ සිහිත පිහිටුවෙමි. වරින් වර සියුම් ශබ්ද පැමිණියත් සිත භාවනාව පිළිබඳව අවධානයෙන් පසු වුනේමි. කෙටි හුස්ම සහ දිගු හුස්ම වරින් වර ක්‍රමක්‍රමයෙන් ඇති වී නැති විය. ස්වාමින් වහන්සේ පර්යංකයේදී සිත විසිරෙන මේ අවස්ථාවල මම පිම්බීම සහ හැකිලිම 1 2 හා 3 වශයෙන් ගණනය කළෙමි. වර එකය 10ක් වැනි අඩු ගණනක්ද වර එක 20ක් වැනි ගණනක්ද ලෙස මට සිත භාවනාව තුල තැබිය හැකි බවත් ඉන්පසු සිතට නිදිබර ගතියක් පැමිණෙන බවත් දැනුනි. මෙසේ ගණනය කිරීම වරදක්ද? මාහට අනුකම්පාවෙන් පහදා දෙන්න. තවද භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. මේ කියන්නේ පිම්බිම හැකිලිම කළා ආනාපාන සතියත් කළා දෙකම කළාද? එහෙමයි. ඒ වගේ නේද? ඒ කියන්නේ ඔකෙන් දෙක එකක් තෝරගන්න එක වඩා සුදුසුයි. ඒ කියන්නේ ආනාපානය සියුම් වෙනකොට සියුම් වෙලා සමාධිමත් වුණාට පස්සේ නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එක කර්මස්ථානයක් තියාගෙන යන්න. අපි ආනාපානේ බලන අතරේ පිරිමැ හැකිලිමත් බලන්න ගියොත් පැටලෙනවා. අනිත් එක අපේ හිතේ يعني ඒකාග්‍රතාවය බිඳෙනවා. දෙපැත්තකට යන්නේ. නමුත් අපි ආනාපානය විතරක් ගන්නකොට හිත හොඳට එක තැනක හිතාසියුම් අරමුණක සියුම් සියුම් ලක්ෂණ දැක ගැනීම කියන එක මට්ටමකට යනවා. ඒ නිසා ආනාපානය විස්තර කරගෙන යනවා කියන එක පටන් ගත්තනම් ඒකම දිගට කරගෙන යන්න. ඒක කරගෙන යනකොට හිත පොඩ්ඩක් පිට ගියයි කියලා එච්චර ප්‍රශ්නයක් ඇති කරන්න දෙයක් නැහැ. ආහිත පිට ගියා ආයි ඔන්න ආවට පස්සේ ඒත් ආනාපාන එකම යනවා. මොකද ආස්වාස ප්‍රස්වාසයේ සියුම් ඒ සියුම් ආස්වාස ප්‍රස්වාසයේ හිත පවත්වන එක ඇත්තටම අමාරුයි. එතකොට හිත පිට යන්න තියෙන හැකියාව වැඩි. නමුත් ගොරෝසු ආස්වාසයේ තමහරලාවට හිත පවත්වන්න ලේසි. නමුත් අපේ හිතේ සමාධිය වැඩෙනවා කියන්නේම අරමුණ සියුම් වීමක් වෙන්න. එතකොට ආනාපානය සියුම් වෙනවා හිත පිට යන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් නැවතත් ගේනවා. ආයෙත් ඒ සියුම් ආස්වාස ප්‍රස්වාසයේම තියෙනවා. ආයෙත් ඔන්න හිත පිට යනවා. ආයෙත් ගෙනන සියුම් ආස්වාසයේ තියෙනවා. ඉතින් අපි ටික ටික ඕක කරන්න කරන්න තමයි මේ සියුම් අරමුණෙත් හිත ඉන්න පටන් ගන්න. එහෙම නැතුව අපි ආයෙ ඕක නවත්තලා ගොරෝසු පිම්බීමක් හැකිනීමක් බලන්න ගියොත් කවදාවත් අර මේ මට්ටමට යන්නේ නැහැ අපි සියුම් අරමුණේ අරමුණේ සතිමත් වීම මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා දිගට ආස්වාස් ප්‍රසආසෙම යෙදෙන්න හිත පිට යන එක ගැන එච්චරම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඕන්නම් ආස්වාස ප්‍රසආසය බලන මට්ටමේදී හිත පිට යනවා නම් එතන ඕන්නම් මෙනෙහි කරන්න. එතෙන්දී ඕන්නම් 1යි 2යි එකයි දෙකයි කියලා ඕනම් එහෙම සුළු මෙනෙහි කිරීමක් විතරක් කරන්න. හොඳා රළු මෙනෙහි කිරීමකුත් නෙමෙයි. බොහොම සුළුවෙන් මේ මෙනෙහි කිරීමක් කරන්න. එතකොට ඕක මම හිතනවා මගහරව ගන්න පුළුවන් කියලා. ගරු ස්වාමින් වහන්සේ උඩවැලි මළුවේ සක්මන් භාවනාවේ යෙදීමට ගියෙමි. සක්මන් දෙකක් තුනක් පමණ කරන විට බිම සිටින කෘමීන් බොහොමයක් ඔබමබ යනු දුටිමි. මේ නිසා භාවනාවට බාධා විනි. කිහිප වරක් මෙලෙස යන විට කෘමීන් පැහැදිලිව හැම තැනම පෙනීම නිසා වැලි මලුවක් භාවනාවට යොදාගන්නේ කෙසේද? <laughs> එච්චර ප්‍රශ්නේ. ඔකට අතු ගන්නයි තියෙන්නේ. අතු ගාලා ඕක යවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අපි ආයි මේ මොකද්ද ශාලාවට ආවා ශාලාවේ වක්මන් කළා. හොඳයි ඉස්සරහට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන. පතුලෙහි ගොරෝසුවට දැනෙන තෙරපීම් සමග සිත පිහිටුවාගෙන සක්මනේහි සක්මනේහි යෙදුණෙමි. ක්‍රමෙන් ගමනේ වේගය බාල වී දැනෙන තෙරපීම් ගත වේදනා ස්වභාවයෙන්ද සියුම් බවට පත්විය. ඒ අනුව සිතද සියුම් ශාන්ත බවට පත්විය. ගමන සැහැල්ලු වී යම් ලතාවකට සිදුවිය. සමස්තයක් ලෙස බැලූ විට මුහුණේ අතපයවල පවා ලිහිල් වූ ස්වභාවයක් විය. හාත්පස උණුසුම් වන විට සිතුවිලි මත්තු වන විට ගමනේ වේගය වෙනස් වන බව මුහුණ අතපය තරමක ආතති ගතියකට පත්වන අතර පතුලේ දැනීම්ද නැවත ගොරෝසු බවට පත්වන බව සතියෙන් දුටු වෙමි. මේ වෙනස් වීම පටන්ගෙන තරමක් වේලා ගත වූ පසු පසුය සතියට හසුවන්නේ. නැවත සමස්තයක් ලෙස සක්මන් කර දකිමින් ආනා අනායසයෙන් ගමන් කරන විට පෙර පරිදිම සක්මන සුමටව සිදුවේ. සක්මන ඊතා සිත් ගන්නාසුළු අභ්‍යාසයක් විය. පර්යංකය. හිඳ ගන්නා විටම හුස්ම සංසිඳුනි. තත්ත්ව සංසිඳුණු තත්වයක් විය. නිශ්චලව බලා සිටින විට හිසේ බරගතියක් සහ සියුම් පෙලීම් ගතියක් පැවතුනි. ඒ දෙස සතියෙන් බලා සිටීමේදී මුළු ශරීරයේම ඇති සියුම් පෙළන වේදනාකාරී ස්වභාවයක්ද පිටකොන්දෙහි එය අධික බවද දැනුනි. මෙම වේදනාකාරී ප්‍රදේශය ගැන සතිමත්ව බලා සිටියෙමි. එය පුපුරු ගාන්නක් මෙන් වූ සියුම් වේදනා ගොඩක් විය. ඉඳ හිට අතරින් පතර තියුණු වේදනා ඇතිව නැති වී ගියේය. මෙය බලා සිටීම වෙහෙසකාරී වුවද අනෙක් සියලු දැනීම් යට කරගෙන මෙය මතු වූ බැවින් ඉන් සිත පිටතට යෑමක් වූයේද නැත. ක්‍රමෙන් සිත හුදු වේදනාවක් දෙස වෙන කෙනෙකු බලා සිටින්නාක් බඳු තත්වයකට පත්විය. තෙරුවන් සරණයි ස්වාමීනි. වහන්සේට නිරෝගී සුවය පතමි. හොඳයි. දිගටම කරන්න කළා තිනවා හොඳයි. ඒ ඒ විදිහට හොඳට හිත වේදනාව තුලම එකඟ වුණාම ඒ වේදනාවේ හට ගැනීමයි වෙනස් වීම ඇතිවීමයි බලන්න. දැන් සෑහෙන සියුම් වේදනා මට්ටමක් ඇවිල්ලා තිනවා. කියන්නේ තනි ලොකු වේදනාවක් වශයෙන් නෙමෙයි දැන් සියුම් සියුම් වේදනා බලන්න හැකියාව ලැබිලා තිනවා. ඒ හැම එකකම හට ගැනීමයි නැතිවිල යාමයි. ආයෙත් තව එකක් හට ගන්නවා නැතිලා යනවා. තව එකක් හට ගන්නවා නැතිලා යනවා. හොඳට දැන් හිත එකඟ වෙලා ඒ අරමුණේ එකඟ කර ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් ඉන්න කරන විදිහ හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මම මේ නිස්සරණ වනයේට ආදුනික යෝගිනියක් වෙමි. සක්මන් භාවනාව පළමුව මම සක්මන් භාවනාව ආරම්භයේදී වමහා දකුණ ලෙස සිහිපත් කරමින් මගේ යටිපතුල් වලට අවධානය දෙමින් සිදු කළෙමි. මගේ යටිපතුල් වලට සීතල උණුසුම තද ගතිය මෘදු ගතිය හොඳින් දැනුනි. එමෙම්ම වැලි මළුවේ සක්මන් කරන විට වැලි කැට යට පත්තුල සමග ගැටෙන ආකාරයද මට හොඳින් දැනුනි. ලනු පැදුරේ සක්මන් කරන විට එහි තිබූ ගොරෝසු බව ලනුවල ගැටිනි. ගැටිති යටිපතුල් වලට හොඳින් දැනුනි. ටික වේලාවක් සක්මන් කරන විට මගේ ශරීරය විවිධ ස්ථානවලින් වේදනා ඇතිවිය. ගරු ස්වාමින් වහන්සේම වේදනා ඇතිවන විට ශරීරයේ එම වේදනා තිබියදීම සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යාමද වඩා සුදුසු නැතහොත් පර්යංකයට ගොස් එම වේදනා ඇතිවන ආකාරය පිළිබඳව බලාගෙන සිටීමද වඩාත් සුදුසු යන්න මට පහදා දෙනු මැනවි. එමෙන්ම මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? අයිතිකරු වෙන්නේ නැද්ද? දෙකම වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් Tamanට සක්මනේදී අපි විශේෂයෙන්ම අර ධාතුන්ගේ විවිධාකාර සබහායන් දැකගැනීමෙන් යනවා. හැබැයි ඒකම තමයි අත්‍තරම වේදනාව වශයෙන් මේ අපි අත්කතනය කරන්නේ. ඒ නිසා මේ පැත්ත ඒ පැත්ත උනත් බලන්න පුළුවන් සක්මන් කරන ගමම්ම. ඒ වගේම Tamanට හිතනවා නම් දැන් මේ වෙලාවේදී වැරද්දක් නැහැ ඉඳ ගන්න ඕනේ කියලා දැන් මේ යන විදිහේ නම් ඉඳගත්තත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ සක්මනේ හොඳට වැඩෙනකොට නැත්නම් සක්මන හොඳට සියුම් මේ දේවල් බලනකොට තමයි දැන් ওই වේදනා ස්වභාවයනුත් හොඳට මතුවලා තියෙන්නේ. ඒ නිසා අපිට ඉඳගෙන කරන්න තියෙන්නේ ওই දිහා බලන එකමයි. හිතේ හොඳට එකඟතාවය හැදිලා තියෙනවා නම් වාඩි වෙලා ඒ දේ බලන්න ඒකේ වැරද්දක් නැහැ. එහිම ඉතිරි කොටස පර්යාංක භාවනාව. ගරු ස්වාමින් වහන්ස මම පර්යංකයට ගොස් පළමුව මාගේ ශරීරයේ වේදනා ඇතිවන ස්ථාන දෙස බලා සිටිමි. ඉන්පසුව මම ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටිමි. එහිදී මට දිගු ආශ්වාස ප්‍රශ්වාස දිගු එකක් ලෙසද කෙටි ආශ්වාස ප්‍රශ්වාස කෙටි එකක් ලෙසද හඳුනාගත හැක. සමහර අවස්ථාවලදී එලෙස පර්යංකයේ සිටින විට මාගේ හිස ඉදිරියට වැටේ. එනම් එය නිදි කිරා වැටීමක් මෙනි. මට එය හොඳින් තේරේ. නමුත් මම නැවත හිස කෙලින් තබා ගත්තද නැවතත් පෙරසේම සිදුවේ. එමෙන්ම සමහර අවස්ථාවලදී මම ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටියද මට හුස්ම රැලි නොපෙනී යයි. ගරු ස්වාමීන් වහන්ස මගේ පර්යංක භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි. පොඩ්ඩක් ඕනම් ඉරියව්ව හදා ගන්න පුළුවන්. ඔය ඇතම් කෙනෙකුට ඔය මේක බලබලා ඉඳද්දි හිත නිකන් හිස නිකන් කැඩෙන, කඩන් වැටෙන ස්වභාවයක් තියෙනවා. පොඩ්ඩක් මේ කියන්නේ හේතු වෙන ඉරියව්වක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉස්සරහට නැමිලා ඉන්න ඉරියව්වක් වෙනුවට නැත්නම් සාමාන්‍යයෙන් පරයන්කෙන් ඉන්න ඉරියව් වෙනුවට පුටුවක් ආසනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ පොඩ්ඩක් මේ පිට හේතු වෙන්න විදිහට ඉන්න ඕනේ හැබැයි. හේතු වෙන විදිහට ඉන්න, يعني අර ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් පස්සට එන විදිහට වාඩුණා නම් වඩා සුදුසුයි. يعني අපි භාවනාව කෙරීගෙන යන අතරේදී සමහර ලාට මේ මේ يعني අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිලා ඔළුව දන්නේම නැතුව මෙහෙම වැටෙන්න ඉඩ තියෙනවා. ඒක වළක්ව ගන්න පුළුවන් අර වගේ පොඩ්ඩක් පස්සට බර වෙන්න වාඩු වෙන්න පුළුවන්. කරනවා හොඳයි. දිගට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස දින කිහිපයක අත්දැකීම් අනුපිළිවෙලින් ඊතා කෙටියෙන් මෙසේ දක්වමි. දින 3කට පමණ පෙර සක්මනේදී සක්මනට පිවිස සුළු වේලාවකින් මෙනෙහි කිරි කෙරෙහි සිතේ අකමැති බවක් හා ආතති ස්වභාවයක් හටගත්තා. දෙපයට යන්නට දී බලාගෙන සිටියා. ඊට පෙර තිබූ පර්යාංක භාවනාවේදීද සිත ඉන්නා ස්වභාවයෙන් ඉවතට යාමට දරන අයුරු වැටහි ගියා. ඊතා අවිවේකී බවකට සිතපත් වූවා. එවිට ඔබ වහන්සේ දේශනා කළ අයුරින් සිතට ටික දුරක් නිදැල්ලේ යාමටදී බලා සිටියා. පසුව ඒ අපහසුතාවය මගහැරී ගියා. මේ ආයුරින් ගත වූ දින කිහිපයේ සක්මනේදී හා පර්යංකයේදී සිත විවිධ අවස්ථාවල අත්හැරියා. අද දවස වන විට සක්මනේදී ඊතා කෙටි කාලයකදී සිත සක්මනට ටික දුරක් ඈතින් පිහිටුවාගෙන සක්මනට යෙදෙනවා යෙදෙනවා දෙපයේ පාද පෙරට ඇදෙන ස්වභාවය දැනෙනවා. එහෙත් දෙපයට හෝ අවට කිසිවකට සිතේ අරමුණක් රැඳෙන්නේ නැහැ. අද උදේ පාන්දර සක්මනේදී නොදැනීම වගේ සිත විශාල ප්‍රදේශයකට පැතිර ගිය බව දැනුණා. එහෙත් කිසිවක් ග්‍රහණය කළේ නැහැ. ඊතා සැහැල්ලු එහෙත් සතිමත් උද්‍යෝගී බවක් සිතේ පැවතුණා. පර්යංක භාවනා පර්යංක භාවනා දෙකකදී අනපේක්ෂිත ලෙස එක සමාන අවස්ථා දෙකකට මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් පර්යංකයට වාඩි වූ විගසම වාගේ සිත සතිමත් වෙනවා. මේ අවස්ථාවවලදීත් එසේමයි. එහෙත් ටික වේලාවකට පසු ආශ්වාස ප්‍රශ්වාස ඊතා හොඳින් දැනෙන්නට වූවා. වේදනානුපස්සනාව වඩපු කාලයේ මෙන් මුළු සිරුරම කම්පණය වූවා. ක්‍රමෙන් කය සැහැල්ලු වූවා. සිත නිහඬ වූවා. එකවරම වාගේ මගේ හිත හිරවි සිටින බවක් දැනුණා. ක්‍රමෙන් හිත අතහැරුණා. හිත විශාල ප්‍රදේශයකට පැතිර ගියාසේ දැනුණා. ඊටමත් ගැඹුරු නිසල බවක් එහි වූවා. හිත අරමුණු කිසිවත් ග්‍රහණය කළේ නෑ. මේ අවස්ථාවේ සමාධිමත් භාවය ගැඹුරු නැහැ. එහෙත් සක්මන් සතිමත් සැහැල්ලු අරමුණු නොයන වටපිට සිදුවීම් වලට නොගැටෙන සමාධිමත් බවක් එහි තිබුණා. සිතේ පැතිර ගිය ස්වභාවය අලුත් අත්දැකීමක් වූවා. තෙරුවන් සරණයි. ඔව් මැනින්ගේ නේද? හොඳයි. ඔය පැත්තට ඉඩ දෙන්න දැන්. කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නිමිති නොගන්නා මට්ටම කියන්නේ පොඩි පටු ප්‍රදේශයක තමයි හැදෙන්නේ. නමුත් ඒක ටික ටික මේ පැතිරෙන එක තමයි වඩා වඩා සුදුසු. හැබැයි මේ පැතිරෙන එක අර කිව්වා වගේ දැන් يعني ගැඹුරු සමාධියක නෙමෙයි මතුපිට සමාධියක. මතුපිට සමාධියක දැන් හිතේ තියෙනනේ හාත්පස පැතිරිච්ච ස්වභාවයක්. ඒකේ නැහැ කිසිම මේ තනි අරමුණකට බැසගත් ස්වභාවයක් නැහැ. තනි අරමුණකට බැසගත්තොත් මේක පැතිරෙන්නත් බෑ. ඒ පැතිරෙන පැතිරෙනවා කියන්නෙම නිකන් හාත්පස තියෙනවා. හැබැයි පේන දේවල්, ඇහෙන දේවල් එකකටවත් ගිහිල්ලත් නැහැ. කයේ මොකක්වත් අල්ලලවත් නැහැ. ඕක තව වර්ධනය වෙන්න දෙන්න. ඊයේ අර ධර්මදේශනාදී සමහරට මතක ඇති බුදුරජාන් වහන්සේ අර උදායසනහසේ උතර උපදෙස් දෙන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් විපුලං මහග්ගතං අප්පමානං අභ්‍යාපජ්ජං. අන්න ඒ යට කියපු කොටස් ටික ඊටාම වැදගත්. දැන් අපිට එකපාරට දෙන්න දාන්න බෑ. අපි ඉස්සෙල්ලා බොහොම පටු ප්‍රදේශයක අරමුණක් නොගෙන ඉන්න දැන් පුරුදු කරනවා. පුරුදු කළා පුරුදු කළා අපි දැන් පොඩ්ඩක් උත්සාහත් වෙන්න ඕනේ කොහොමද දැන් මේ හිත එක්කෝ දැන් අර සමහර ලාවට ඔහේ පරයන්ක ඉන්නකොට නිකන් ඇතුළට යනවා වගේ නැත්තම් නිකන් ගැඹුරකට යනවා වගේ දැනෙන ඉඩ තියෙනවා. ඒක මට්ටම. අනිත් එක තමයි නිකන් හාත්පස පැතිරෙනවා වගේ දැනෙන දැනීම. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. විපුලං විපුලං කියන්නේ මහත් කියන වගේ අදහසක්. මහත්ගතං කියන්නේ නම් ටිකක් උතුම් කියන වගේ අදහසක්. ඉහළට යන වගේ ගතියක්. ඊළඟට අප්‍රමාණම් කියන්නේ ඔන්න ඔය කතාව. මොකක්වත් සීමාවක් නැහැ. දැන් ඔය බ්‍රහ්ම විහාර භාවනාව වලට කියන අප්‍රමාණ කියලා. ඒ කියන්නේ දැන් මෛත්‍රිය කියන එක මෛත්‍රී මෛත්‍රී භාවනාවේ හොඳම මට්ටම තමයි මෙත්තා චේතෝ විමුක්තියක් කියලා කියන්නේ. එතෙන්දී එක සත්වයේ කරමුණු කළා නෙමෙයි. එක්කෙනෙක් පුජ්‍යලේ කර්මණු කළා නෙමෙයි අපි තුම ඔන්න ඉස්සරහා දිශාවේ ඉන්න සියලුම සත්වයේ අරමුණු කරනවා. ඊළඟට මේ දිශාවේ ඉන්න සියලු සත්වය, පිටුපස දිශාවේ ඉන්න සියලු සත්වය, අයි වම්පස දිශාවේ ඉන්න සියලු සත්වය, උඩ දිශාවේ ඉන්න සියලු සත්වය, යට දිශාවේ ඉන්න සියලු සත්වය. කොහොම දැන් කරන්න කරන්න අර හිතේ හැකියාවක් හැදෙනවා. දැන් මුළු දිසා ඔක්කොටම අන්න මෛත්‍රී පැතිරෙන ස්වභාවයක්. අන්න ඒක අපමාන සත්‍යයක් ඇතන අප්‍රමාණයි කියලා කියන්නේ අපි එකක් ප්‍රමාණයක් කිරීමක් නැහැනේ. කිසිම සීමාවක් ලිමිට් එකක් නැහැ දැන්. අන්න බඳු සත්‍යයක් තමයි උතනක් දැන් ගන්න තියෙන්නේ. දැන් හිත නිකන් පැතිරෙනවා ටිකක් ටික ටික මේ පැතිරෙන සීමාවේ ඈතට ඈතට යamak තියෙනවා. ඒ වගේමයි හාත්පස පැතිරීමක් තියෙන. එක දිශාවකට පටු වෙලා නැහැ. සීමා වෙලා නැහැ. ඒ தත්ත්වය වැඩෙන්න දෙන්න. ඒ ඒක බලන්න ඒ කියන්නේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න දැන්. ඒ හිත නිකන් එහෙම බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. දැන් හැබැයි එන්නේ එන්නේ ටිකක් හරි හරිම මේ සරල තැනකටමයි එන්නේ. දැන් අර එක අරමුණක බැහැගෙන ඉන්නවා කියන එක තියෙන නිකන් සමාධියක් වගේ ගතියක් තියෙනවා. දැන් ඔය හරියට එනකොට සමාධියක් තියනවද කියලා තේරෙන්නේ නැති තරම්. එච්චර නිකන් හිත ඔහේ තියෙනවා. හාත්පසින් පැතිරලා තියෙනවා. ඉතින් ඒක වැරද්දක් නෑ. ඕක ඉතින් අර Taman තේරුම් ගන්න ඕනේ මේ යන පාරේ කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හරිය සරල වීමක්. අන්තිමට පෙන්න පෙන්න තමයි යන්නේ. හිත අරමුණක් ග්‍රහණය කරනවා කියන එක තුළ තියෙන හිරවීමක්. දැන් හිත නිදහස් වීමක් කියන එකේ තියෙන්නේ සියල්ල අතහැරීමක්. එකක්වත් ග්‍රහණය කරලා නැහැ. දැන් අර මේ ලොකු සාන්නාස එහෙම ඔකට පොඩි සින්දුවක් එහෙමත් කියනවා. මේ මොකද්ද මේ වැටකොටු මා මොකද්ද වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොක් කියලා. ඉතින් දැන් මේක මොකක්වත් නැහැනේ සීමාවක්. වැටකොටුත් නැහැ, මායිම් නැහැ, සීමාවක් නැහැ. හැබැයි මොකක්වත් ග්‍රහණය කරලත් නැහැ. හැබැයි ඔක්කොම දැනෙනවා හැබැයි. ආත්පස දැනීම තියෙනවා, පේනවා, ඇහෙනවා, ඒවත් ඔක්කොම තියෙනවා. හැබැයි ඒකක්වත් අල්ලන්නෙත් නැහැ. ඒ ඒ ඒ පැත්ත තමයි හුරු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔක ටික ටික ඒක ස්වාභාවික දෙයක් බවට පත් කරන්න. ස්වාභාවික දෙයක් බවට පත් වෙන්න ඉඩ දෙන්න. කොහොම ඉන්න අතර හිතට යන්නත් දෙන්න. හිත කැමති නම් ගිය දෙන්න. ගියාට පස්සේ තේරුම් ගන්නවා මේ ඔන්න මෙයාගේ ඔන්න ආයිත් يعني ගියාම තේරෙනවා ආතති ස්වභාවයක්. එයි ගිහිලා කොහරි ඇල්ලුව ගමන් නිකන් ආතතියක් දැනෙනවා. හිටියේ බොහොම ආත්පස පැතිරිච්ච පූර්ණ නිදහසක් භුක්ති විඳේ. ඔන්න දැන් ගිහිලා එකක් ඇල්ලුවා. ඇල්ලුවා ගමන් තේරෙනවා. ඊට පස්සේ ඉතින් අතහරින්නම තමයි තියෙන්නේ. ආයි ඕක අල්ලලා ඉඳන් වැඩක් නැහැනේ. තේ ඔය තත්ත්වෙ දිගට කරගෙන යන්න. වැරද්දක් නැහැ. මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? ඒක නැහැනේ. හරි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක මාගේ මගේ මූලික කමටහන ආනාපාන සති භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි හුස්ම රැල්ලේ ධාතු ලක්ෂණ ප්‍රකට කරගත්තා. ආශ්වාසයේදී පළමුව හුස්ම වදින තැන පටවි ගතියෙන් ඇතුල් වන විට දෙපස බිත්ති පීරාගෙන තද වෙමින් බර වෙමින් සීතලව ඇතුළත බිත්තියේ වදිනවා දැනුණා. ඇති වූ ධාතු ලක්ෂණ ඒ ෂණයෙන්ම ඒ තැන බිඳුණා. යලි යලි මෙය ඇති වුණා. ප්‍රශ්වාසයේදීද වායුව වේගයෙන් පහළට උණුසුමින් යුක්තව ගලා ඇවිත් නාස්පුඩුව අග හැපෙමින් විසිර ගියා. සුළු වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස දෙකම එක සමානව නූලක් ඇතුළ සිට පිටට අදින්නා වගේද පිට සිට ඇතුළට ඇදෙන්නා වගේද ගමන් කළා. තවත් සුළු වේලාවකින් හුස්ම රැල්ල සංසිඳුණා. ইহත ධාතු ලක්ෂණ ඇතිදු ෂණයෙන්ම බිඳුණා. ආශ්වාස ප්‍රශ්වාස අවස්ථා දෙකේදී ගමන් කරන විට දැක්කේ තනි හුස්ම රැල්ලක් ලෙසට නොව කඩින් කඩ ඇතිව නැතිව යන හුස්ම රැලි ගෝලියකි. මේ අවස්ථාවේ ආලෝකය මුහුණ පුරා විහිදුණා. ඒ කාලය හුස්ම සංසිඳුණු තැනක් දැක්කේ තැනක් දැක්කේ ෂණයක් පාසා ඇතිවන කුඩා අංශුය. ඒ අංශුවල නොකඩවා චලනයක් චලනය වීමක් දිටුවා. සංසිඳුන තැන බලා සිටියා. හදිසියේ සිතුවිලි සිතුවිලි ආවේ ඒවායේ ඇතිවීම නැතිවීම ගැන බලා සිටියා. එතන දුටුවේ එක සිතුවිල්ලක් නොව සිතුවිලි පරම්පරාවකි. එයත් අතහරියා. සිතුවිල්ලක් කියා. කලා තුරකින් ශබ්දයක් ඇසුණා. ඒවායේ ඇතිවීම නැතිවීම බැලුවා. එයත් ශබ්දයක් බව සිතා අතහැරියා. එතන ශබ්ද පරම්පරාවක් පැවතුණා. සක්මන මුලින් සක්මන් කරන ස්ථානයේ මුලට පැමිණ මම දැන් මෙතන කියා හිස් මුදුනේ සිට යටිපතුල දක්වා කීපවරක් බැලුවා. ඊට පසු පාදයේ ස්පර්ශවන තැනට හිත තබාගෙන විනාඩි 3ක් පමණ එහාට මෙහාට ගියා. සක්මන ආරම්භ කිරීමට පෙර සිටි ඉරියව් ධාතු ලක්ෂණ ප්‍රකට කරගත්තා. පොළවේ සීතල ගතිය, තද ගතිය, මුළු ශරීරයේ බරගතිය යටිපතුල් වලට සහ කෙන්ඩා වලට දැනුණා. දකුණු පාදය ඔසවන විට විලුඹේ සිට පායැඟිලි දක්වා ක්‍රමෙන් සැහැල්ලු වෙමින් උඩට එසවුණා. එවිට එම පාදයේ බරගතිය ඇති වුණා. නැති වුණා. වම් පාදයේද ශරීරයේ මුළු බර වම් පාදයට ශරීරයේ මුළු බරගතිය දැනුණා. පොළවෙන් එසවුණු දකුණු පාය සැහැල්ලුවෙන් ඉදිරියට ගෙන ගියා. ඒ පාදයේ පිටුපසෙන් වායුවෙන් තල්ලු කරන්නාක් වාගේ දැනුණා. ඒ දකුණු පාදය පහත් කරන විට කකුලේ බරගතියක් දැනුණා. ඒ পায় බිම තබන විට ලනුපදුරේත් පොළවේත් රළු ගතිය, ගොරෝසු ගතිය, සීතල ගතිය දැනුණා. ඊට පසු පෙරමෙන් වම් පාදය ක්‍රියාත්මක වුණා. සෑම ගති ලක්ෂණයක්ම පාත්වන විට ඇති වූ ෂණයෙන් ඒ ධාතු ලක්ෂණේ නැති වුණා. ඊට පසුවයි අනෙක් ගති ලක්ෂණය දකින්නේ. පොළවට අඩිය තියෙන විට ධාතු ලක්ෂණ සියල්ල එකවර ඇති වුණත් අපට දැකිය හැක්කේ එක්වර එක් ලක්ෂණයයි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබී තවත් මෙවැනි උතුම් ශාසනික මෙහෙවරක් කිරීමට පුණ්‍ය වාසනාව ලැබේවා නිරෝගී සුවයත් දීර්ඝායුෂයත් ලැබී මේ භවයේදීම උතුම් නිවන් සුව සැලසේවා. <laughs> කාගෙද දන්නේ හොඳයි ඉතින් මෙවලට නම් හොඳයි. හැබැයි මෑණියෝ අර මිට කලින් දවසේ කිව්වා නේද ওই ටිකත් අතහැරලා දැන් හිත මුකුත් නොගන්න තත්වයකට ගියා කියලා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මගහැරුණාද? මගහැරුණේ ඔබ වහන්සේ මට කිව්වා මේ දැන් මේ සමාධිය වැඩි ඒක නිසා ටිකක් පොඩ්ඩක් සක්මන වැඩ කරලා බලන්න කියලා. ඉතින් ඒක නිසා මම ඒ විදිහට කරේ ස්වාමීන් ඒ ඒකෙදි ඒකෙදි ආයෙ හිත සමාධිමත් වුණාද? සමාධිමත් වෙනවා. හා. සක්මනේදී? සක්මනේදී සක්මනේදී සමාධිමත් වීමක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. සක්මනේ ඉතින් අර කෙටි සමාධියක් නේ තියෙන්නේ ඉතින්. ඔව්. ඔව්. ඒ කියන්නේ එතන එතන වෙන්නේ. එතන එතනම මෙන්නනේ. ඉතින් එතෙන්දී එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක දිගට යන්න පුළුවන්. හොඳට දැන් සක්මනේදීත් අර මෑනියෝ විස්තර කළා නම් තියෙනවා අර එක එකක් ගානේ ඇති වෙලා නැති වෙලා දැනෙනවා. එහෙමයි ඒක දැනෙනවා. හොඳයි. යන විදිහ හොඳයි. යන විදිහ කියන්නේ ඒක හොඳයි. කියන්නේ දැන් කෙලින්ම දැන් සතිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් හොඳට කියන්නේ සම්පජඤ්ඤය එහෙම දියුණු වෙනානේ. නුවණ ඉස්සරහට ඇවිල්ලා තියෙනවානේ. ඒ ඒ පැත්ත යන එක හොඳයි. දැන් පර්යංකේදී මොකද්ද උනේ? පර්යංකේදී ස්වාමීන් වහන්සේ පර්යංකේ වාඩි වෙලා මේ දැක්කම හරි ඉස්සෙල්ල වගේ එනම් ස්වාමීන් වහන්සේ ටිකක් ඉන්නකොට හොඳට ආලෝකේනවා. ඊළඟට මේ ඒ ආලෝක ගැන තකන්නේ නැහැ. ඉතින් ඒ ආලෝකේ තව ස්වභාවයක් තියෙනවා. ඒක කොහොමද දන්නේ ස්වාමීන් දැන් මම නිදා ගන්න යනෝනේ. ඇඳට ගිහිල්ලා අද්දක පියා ගන්නකොටවත් ඒ ආලෝකේ එනවා. හරි. ඔව් ඒ ආලෝකේනවා. ඉතින් මම සමහර වෙලාවට ඒක ටිකක් දිහා බලාගෙන ඉඳලා දැන් ඊළඟට මේ ඒක අර නිමිත්ත. ඒ කියන්නේ ආනාපාන සති නිමිත්ත. ඒ කියන්නේ සමහර අයට ඒක දිගට තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අර වාඩිලා කරන භාවනාවේදී දැන් අපි ඒ කල්ලාගෙන ගියොත් සමත පැත්තෙන් සමාධියට යන්නේ. එහෙමයි. ඒ ඒ පැත්තට යන්න එපා දැන්. දැන් කෙලිම විපස්සනා පැත්තෙම ඉන්න බලන්න. විපස්සනා පැත්තෙන්ම අන්න පුළුවන් තරම් දැන් හැදිච්ච සමාධිය පාවිච්චි කළා. කයේ වෙන්න පුළුවන්, වේදනාවන් වෙන්න පුළුවන්, හිත වෙන්න පුළුවන්. ඔය හැම දෙයකම දැන් මෑනියන්ග ඔය තියෙන මට්ටමේදී ඇති වෙන්නේ නැතින සභාවේ බලන්න පුළුවන්. ඒක බලබලා ඒක බලබලා හිටියද සෑහෙන වෙලාවක්. සෑහෙන වෙලාවක් හිටියා. ඔව්. හැම එකම සක්මිලෙදිත් එහෙමයි. පරිලංකේදිත් ඇති වෙන්නේ නැතිම තමයි බයි. හොඳයි. හොඳයි. ඒ යන විදිහ හොඳයි. ඒ කියන්නේ ඕකෙන් හොඳට ඔහම යනකොට බලන්නකෝ ඒ කියන්නේ තව ටිකක් කොහොම කරන්නකෝ ඒක ඉබේ යාවි. ඒ කියන්නේ මේක හොඳට කෙරෙනකොට ඒක අපි ඉස්සරහට තල්ලු කරන්න උවමනාවක් නැහැ. මේකේ වර්ධනය හරහාම ඊළඟ පියවරට යැවෙනවා. එහෙමයි සාරා. ඒක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපිට තියෙන්නේ මේකේ හොඳට තාමසියොම්ම මේ ඇතින් නැතින් සබහා දැකගනිමින් ඉන්න එක තමයි අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක වැඩෙනකොට අන්න ඊළඟ පියවරට ඉබේටම යවෙනවා. එහෙමයි සාරා. යන විදිහ හොඳයි. ස්වාමීන් වහන්සේ මේ මට අර වේදනාව කියන එක නම් එන්නෙම නෑ කොයි වෙකදිවත්. වේදනාවක් දැනෙන්නෙම නැහැ. කයට දැනෙන්නෙත් නැහැ. රසක් කොතෙන්දවත් දැනෙන්නේ නැහැ ස්වාමීන් වේදනාව. ඒක. හරි. ඊට පස්සේ දැන් ඒ කියන්නේ දැනට එතකොට ධාතුන්ගේ ලක්ෂණ කියලාද බැලෙන්නේ? එහෙමයි ධාතුන්ගේ ලක්ෂණ. වාඩිලා ඉන්නකොට. වාඩිලා ඉන්නකොට ඔය මෑණිය කතා කරන්නේ. ඔව් ඒ වාඩිලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ අර ටිකක් කරගෙන යනකොට මේ හිත හිතයි කයයි දෙකම තැම්පත් වෙනවා කියන්නේ සංස් කියන්නේ කොහොමදත්ම කයක් තියෙනව දැනෙන්නේ නැහැ හිතක් තියෙනව දැනෙන්නේ නැහැ හරි ඔව් ඒ විදිහට එතන යනකොට එතන පේන්නේ ධාතු තමයි මොකද අර මගේ කය මට පේන්නෙත් නැහැ මේ ඒ ඒ චුට්ටක්වත් කය කියලා පේන්නේ නැහැ එතකොට මගේ ළඟ තියෙනෙත් ඔක්කොම අර ධාතු ස්වභාවය තමයි තියෙන්නේ ඒකත් ඇති වෙලා නැති වෙනවා පේනවා හොඳට ඉතින් අවලට අවලට බැලුවහම තියෙන්නේ ඒ ලක්ෂණයමයි ඉතින් ඒව බල බල තමයි හරි ඒකෙදී යම් වෙලාවක හිතන්න දැන් හිත ඕක බල බල ඉඳලා හිත විසින්ම ඕක කියන්නේ නොබල ඉන්න බැලුවොත් නොබලා ඉන්න එක එයාම කළොත් එහෙම ඉඩ දෙන්න. එහෙමයි. දැන් මේක බැල බල බල බල හිටියා මුකුත්ම නැති ස්වභාවය. නිකන් අර ECG යන්ත්‍රය දැකලා තියෙනවා. ECG යන්ත්‍රය දැන් අපි හිතන්න බල බලා ඉඳන් දැන් අපේ heart beat එකත් එක්ක මේක වදිනවනේ ටක් ටක් ගාලා මෙහෙම දුවනවනේ. හැබැයි මිය ගියාට පස්සේ ඔහොම ෆ්ලැට් වෙන්නේ. <laughs> <laughs> අන්න ඒ වගේ තත්ත්වයක් මං කියන්නේ. මැරෙයි දන්නේ නැහැ හැබැයි. වයසත් වැඩි. වයසත් වැඩි නේ ඒක තමයි. සමහරට එහෙම වුණොත් එහෙමම ඉන්නයි තියෙන්නේ. එහෙමයි. <laughs> පොඩ්ඩක් එහෙම කියන්නේ හිතේ අරමුණ ගිලිහිලා ගියොත් එහෙම ඉන්න. එහෙමයි. අරමුණ බලමින් ඉන්නවා. හැබැයි ඊට පස්සේ නිකන් සමනය වීමක් ඇති වුණොත් ආයි වෙන අරමුණක් හිතට දෙන්න යන්න එපා. ආයි පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. හොඳයි. හොඳයි. තේරුවන් සන්නේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඊයේ ධර්මදේශනාව සම්බන්ධව. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කළ අනික්සිත ස්වභාවය කායානුපස්සනාවෙන්ද ආනාපානය සියුම් වී කිසිත් නොදැනී යන නමුත් සිතේ යමක් බැලිය හැකි తත්වයද ඒත් නැත්නම් එහෙ නොබැලිය හැකි తත්වයක්ද යන්න පහදා දෙන්න. සප්ත බොජ්ජාංග වැඩෙන්නේ භාවනා කරන අවස්ථාවේදී පමණක්ද යන්නත් නොහෙනම් වෙනත් අවස්ථාවලදීද වැඩිය හැකිද යන්න පැහැදිලි කර දෙන්න. ධර්වං සරණයි. ආනාපාන සතියේ ඇත්තටම කියන්නේ දැන් ආනාපාන සතිය විස්තර කරනකොටත් බුදුරජාණන් වහන්සේ දැන් ආනාපාන කර්මස්ථානයත් කායानुපසනාදී විස්තර වෙනවා. කායानुපසනා කොටස වශයෙන් විස්තර කරනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉස්සෙල්ලා සතෝ අස්ස සති සතෝ පස්ස සති ඒ වගේ මට්ටම පසු කරලා ගිහිල්ලා ඊළඟට දිග වශයෙන් දැන ගැනීමක්, කැටි වශයෙන් දැන ගැනීමක්, මුල මැදාග වශයෙන් දැන ගැනීමක්. ඊට පස්සම් භයං කාය සංඛාරම් කියලා ඔන්න ආස්වාස ප්‍රසවාසයේ තන්සිඳීමක්. මේක කාලයක් වඩන්න වඩන්න ඊළඟට අන්න කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති කියලා අන්න විපස්සනා පැත්තකටත් හැරිලා තියෙනවා. කෙලින්ම දැන් ආනාපානය ඊට පස්සේ ආනාපානයක් නෙමෙයි ඇත්තටම. ඊට එතන තියෙන අන්න ලක්ෂ්මේ දැනීම් ටිකක්. අර මෑනියෝ කලින් විස්තර කරේ දැන් මේ ආස්වාසය ප්‍රාස්වාසයක් කියන එක හැරි ගිහිල්ලා දැන්. ඒ සංඥාව දැන් නැහැ. මේ තනි ආස්වාසයකුත් නෙයි දැන් ඊටාම සියොම් මට්ටමකින් දැනීම් රසක් තියෙනවා. ඒ එක එක දැනීම ගන්න සමුදේ මේ ඇතිවීම බලනවා, නැතිවීම බලනවා, ඇතිවීම බලනවා, නැතිවීම බලනවා. ඕකේ ප්‍රතිඵලයක් වශයෙන්නුත් අනිසිත භාවයකට එන්න පුළුවන්. ඒ නිසා අපි සමහර කෙනෙක් හොතන පටලව ගන්නවා මේ හිත ටිකක් සමාධිමත් වුනහම මේ අනිසිත භාවය එනවා කියලා. ඒක ඒක ඇවිල්ලා නිකන් අනිසිත භාවයක් කියලා කියන්න බෑ. එතන තියෙන්නේ සමාහිත භාවය. එතන තියෙන්නේ අරමුණත් එක්ක දැන් හිත ඉන්නවා. අරමුණත් එක්ක හිත ඉඳීමයි අරමුණු නොගෙන ඉඳීමයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අනිසිත භාවයේදී තියෙන්නේ මේ අරමුණවත් දැන් ඇසුරු කරන්නේ නැහැ. කායනුපසනාව හරහා අන්න යෝගාවචරයක් එනවා මේ කාලයක් තිස්සේ වඩලා වඩලා සමාධිය පාවිච්චි කරලා විපස්සනාවකුත් මෙතන කෙරිලා ඒ ප්‍රඥාව දියුණුවීම හරහා තමයි අනිසිත භාවයකට එන්නේ. ඒ නිසා අනිසිත භාවය එතකොට කාය අනුපස්සනාවෙනුත් වෙන්න පුළුවන්, වේදනා අනුපස්සනාවෙනුත් වෙන්න පුළුවන්, චිත්ත අනුපස්සනාවෙනුත් වෙන්න පුළුවන්. කොයිකින් ගියත් අන්තිමට කියන්නේ අපි මොකද හරි ලස්සනව මේ උපමාවක් දෙනවා මේ කටුකුරුන්ද සාමින් වහන්සේ. දැන් අපි හිතමු අපි ගයක් හදනවා. හැබැයි ගේ එකපාරට හදන්න බෑ. ඉතින් ගෙට ගේ හදනවා වෙනුවට අපි ඔන්න ඉස්සෙල්ලා පලංචියක් හදා ගන්නවා. ඔන්න පලංචියේ ඉඳලා තමයි ඔන්න ඉස්සෙල්ලා අපිටම මේ අත්තිවාරම් දාලා බිත්ති බැඳගෙන දැන් බිත්ති උස්සන්න ඉතින් පලංචිය පාවිච්චි කරලා නු ඉස්සරහට නැගලා දැන් මේ ගේ ඔන්න හදලා ඊට පස්සේ පලංචියක්ම පාවිච්චි කරලා අපි දුන්න වහලත් ගහලා දැන් මේ පලංචියේ අපි පලංචිය ප්‍රයෝජනවත් වුණා ගේ හදා ගන්න. ඊට පස්සේ පලංචි අයින් කරන්න ඕනේ. පලංචි නෙමෙයිනේ දැන් අන්තිමට ගෙදරනේ පදිංචි වෙන්න තියෙන්නේ. දැන් පලංචියේ පදිංචි වෙන්න දෙයක් නැහැ. ඉතින් පලංචියේ පාවිච්චි කරා මේකේ හදාගන්න. අන්න ඒ වගේ තමයි. දැන් මේ කායानुපස්සනාව පාවිච්චි කළා අන්න ප්‍රඥාවයි සතිය ඒවා තමයි දියුණු කරගත්තේ. ඒවා තමයි ගේ ගේ කියන්නේ අන්න ඒක. සතිපට්ඨානය කියන්නේ නැත්තම් සිහිය පීඨවන්න පාවිච්චි කරපු ආයුධ ටික තමයි අර පලංචිය කියලා කියන්නේ. ඊට පස්සේ අන්න අනිසිත භාවයට ආවට පස්සේ ආයෙත් දැන් කයට යන්න අත්‍යවශ්‍ය නැහැ. බැරි වෙලාවකද කියන්න ප්‍රශ්නයක් නැහැ. අන්න අනිසිත භාවයට ආවනම් ඊට පස්සේ ආනාපානෙ ඕනෙත් නැහැ දැන්. අන්න හිතට හැකියාව ලැබෙනවා ස්වාධීනව ඉන්න, නිදහසේ ඉන්න. ඒක ඉතින් විපස්සනාවක් හරහා ප්‍රඥාව දියුණුවීම හරහා යන ගමනක් එතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඊළඟ අහන ප්‍රශ්නේ මේ බොජ්ජංග දියුණු කිරීම භාවනාදී විතරක්ද වෙන්නේ කියන කාරණාව ඊයේ අර මේ ධර්මදේශනාවදිත් ඒකයි මතකලේ මේ ඇතම් බොජ්ජංග ධර්ම තියෙනවා මේ එළියේ අරමුණුත් එක්කත් දිනු කරන්න පුළුවන්. දැන් සතිය කියන එක එළිය අරමුණක් පාවිච්චි කළත් කරන්න පුළුවන්. ඊළඟට ධම්මවිචය එළිය අරමුණු පාවිච්චි කළා දිනු කරන්න පුළුවන්. ඒ නිසා ඇතම් බොජ්ජංග ධර්මයන් මේ බාහිර අරමුණු පාවිච්චි කළත් දිනු කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එතන අපි මේ තේරුම් ගන්න තියෙන්නේ මේ එළියේ තියෙන අරමුණු ඇතම් අරමුණු වලින් ක්ලේශ රාග ද්වේෂ මෝහයන් දනවනවා. එතෙන්ද ඉතින් අපි පැටලෙනවා. එතෙන්දී නිවැරදි සතියක් නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි මොකක් හරි මේ ඊටාම සූක්ෂම දෙයක් අපි කරනවා කියලා හිතමු. දැන් අපි හිතමු ඔන්න අපි ගෙතුමක් කරනවා. දැන් බොහොම කල්පනාවෙන් ඉදි කට්ටා එන ගන්න නැතුව බොහොම පරිස්සමෙන් වැඩේ කරනවා. සමහරවිට ඉතින් ඕක වෙන වෙන දේවල් හිත හිතා කළොත් එතන සතියක් නැහැ. හැබැයි මේ කටයුත්ත ගැන අවධානයෙන් කළොත් එතනදී යම් සතියක් දිනු කරගන්න හැකියාව තියෙනවා හැබැයි. හැබැයි මෙතන ගැන මේ ගැන ලොකු කැමැත්තකින් කියන්නේ මේ මේක නිකන් ලොකු ආස්වාදයක් ලැබමින් කරනවා වගේ පැත්තකට ගියොත් එතෙන්දී යන්නේ ආයිත් අර රාග ద్వේෂ මෝහ පැත්තකටමයි ආයිත් යන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට දැන් බුදුරජාන් වහන්සේ දීලා තියෙන කමඨහන් වල රාග ద్వේෂ මෝහ පැටලෙන ගති අඩු කමඨහන් තමයි තියෙන්නේ. ඒකයි හරීම ඒකාකාරී. ඒ කියන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එකේ මේ නැහැ ඒ තරම් මේ ආකර්ෂණීය ගතියක් ඇත්තේ නැහැ. ඒකේ කෙලස් දනවන ගතියක් ඇත්තේ නැහැ. දැන් අපි හිතමු දැන් කයේ දැනෙන පිම්බීමක් හැකිලීමක් දිහා බලනවා. මේ වෙල ඉතාලම ඒකාකාරී අරමුණු. හැබැයි කෙලස් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට එක එකපාරට කරන්නත් අමාරු. ඒ නිසා එදී අරමුණු පාවිච්චි කළා බොජ්ජංග වැඩෙන්න පුළුවන්. එතෙන්දී ඒ අරමුණේ හැබැයි තියෙන්න ඕනේ කෙලස් දනවන් නැති ස්වභාවයක්. හිත කෙලස් වලට අල්ලගන්නේ නැති ස්වභාවයක් තියෙන්න ඕනේ. අපේ ඕමනාවෙන් ඕනේ ඒ අරමුණේ අපි හිත රඳවන්න. නැතුව අරමුණ විසින් අපිව ආකර්ෂණය කරන්න බෑ. දැන් අපිට ඕන තරම් ටෙලි නාට්‍යයක් බලද්දී අපි ඒකේ සතිමත් වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් එතන එහෙම සතියක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ ඒකේ තියෙන ඒ රාග ద్వේෂ මෝහ කියන්නේ ඒ තියෙන විචිත්‍රත්වය හරහා අපිව අල්ල ගැනීමක් එතන තියෙන්නේ. අපිව ආකර්ෂණය වෙලයි එතන තියෙන්නේ. ඉතින් ඒ හින්දා එතන තියෙනවා රාග ద్వේෂ මෝහ වලට ඇදිච්ච ගතියක් එතන තියෙන. එතන තින් හැදෙන සතියක් නිවැරදි කියන කියන්න බෑ. එතන ඉතින් ඕනනම් මිච්ඡා සතියක් හැදෙනවායි කියන්න පුළුවන්. නැත්නම් මිච්ඡා සමාධියක් හැදෙනවායි කියලා කියන්න පුළුවන්. නැතුව සම්මා සමාධියක් එතන හැදෙන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්ස ධාතු මනසිකාර භාවනාව වඩන අයුරු පහදා දෙන මෙන් කාරුණික ඉල්ලමි. ඔව් මං හිතන්නේ අපි කරේම ඒකයි දිගටම සෑහෙන විස්තර කරා ඒක. ඒ කියන්නේ ධාතු මනසිකාර භාවනාව වඩන්න නම් ඇත්තටම අපිට ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතේ සමාධිමත් ස්වභාවයක් අවශ්‍යයි. ඒක ආනාපාන සතියෙන් වෙන්න පුළුවන්, සක්මනින් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉස්සෙල්ලා හිත වර්තමානයට අරගෙන හිතේ යම් සමාධිමත් භාවයක් හදාගන්නවා. ඒ සමාධිමත් භාවය පාවිච්චි කළා දැන් පටන් ගන්න පුළුවන් ඔය කයේ ස්පර්ශ වෙන තැන් වලින්. ස්පර්ශ වෙන තැන් වල තියෙනවා තද ගති තියෙනවා, රළු ගති තියෙනවා, තද වෙන ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා. අන්න ඒ වගේ තැන් වලට හිත දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. ඊළඟට සක්මන් භාවනාවේදීත් හොඳට අරමුණේ හිත පටන් ඉන්න මේ පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ දැන් වම දකුණ කියලා පටන් ගන්න මට්ටමේදී තින් තාම ධාතු මනසිකාරයක් තියෙනවා කියලා කියන්න අමාරුයි. තාම ඉන්නේ සම්මුති මට්ටමක. හැබැයි ඒ ඒ මට්ටම පහු කරගෙන යනකොට අන්න අපි හිතමු දැන් මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. දැන් ඔන්න මේ දැනීම තුල ඉන්නවා. වම් පාදයේ වදිනවා. අන්නේ දැනෙනවා විවිධාකාර දේවල්. අන්නේ දැනීම තුල ඉන්නවා. දැන් අන්න ධාතුන්ගේ ලක්ෂණ හඳුන ගන්න පුළුවන්. තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, වියලි ගති දැනෙනවා, මේ තෙත් ගති දැනෙනවා. වගේ විවිධාකාර මේ සියුම් සියුම් ඊටාම ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ දැනෙනවා. ඒ එතන දැනීම් ටික හඳුන ගන්න ඕනේ. ඒ දැනීම් හඳුනා ගැනීමෙන් තමයි ඇත්තටම ධාතු මනසිකාරය පටන් ගන්නෙ. ධාතු ලක්ෂණ ටික හඳුනගෙන මේ ඔය ලස්සන්ට කියනවා මේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියනවා මේ ධාතුන් කතා කරන භාෂාව යෝගාවචරය තේරුම් ගන්න ඕනේ කියලා. උන්වහන්සේ හරි ලස්සන්ට කියන්නේ ඒක. දැන් මේ ධාතුන් කතා කරන්නේ අර ධාතු ලක්ෂණ කියන භාෂාව හරහා. ඒගොල්ලෝ අපේ අපේ සිංහල භාෂාවෙන් නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ ධාතුන්ගේ භාෂාවෙන්. ඒ මොනවාද? තද ගති පෙන්නනවා. ඒගොල්ලෝ රළු ගති පෙන්නනවා. කියන්නේ තද ගති පෙන්නනවා නම් රළු ගති පෙන්නනවා නම් ගොරෝසු ගති පෙන්නනවා නම් සැහැල්ලු ගති පෙන්නනවා නම් බර ගති පෙන්නනවා නම් අන්න පටවි ධාතුව තමයි කතා කරන්නේ. ඔන්න අපි ඒක තේරුම් ගන්නවා. ඊළඟට උණුසුම් ගති පෙන්නනවා නම් සිසිල් ගති පෙන්නනවා නම් අන්න තේජෝ ධාතුව තමයි කතා කරන්නේ. පිම්බෙන ගති පෙන්නනවා නම් චලනය වෙන ගති පෙන්නනවා නම් අන්න වායෝ ධාතුව තමයි කතා කරන්නේ. ඊළඟට ගලන ගතියක්, ඇලෙන ගතියක් ඒවා පෙන්නනවා නම් අන්න ආපෝ ධාතුව තමයි කතා කරන්නේ. දැන් මේ වගේ අර ධාතුන් විවිධ ක්‍රමවලට එයාගොල්ලන්ගේ ස්වභාවය පෙන්නවා. ඉතින් අපි ඒවා තේරුම් ගනිමින් තමයි යන්න තියෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර චිත්තානුපස්සනාව වඩනකොට දැන් සිතුවිලි හුඟක් මඩුයි. හුඟක් වෙලාවට මේ දැන් දැනේ මතක් වෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා කමන්ටහම් මතක් කරන ඒවා. ඒ එහෙම දැනෙනවා. එහෙම නැතුව දැනෙනවා. හැබැයි මේ සිතුවිලි අඩු වෙලාදී ඒක මතක් වෙන්නත් බෑ. බෑ. ඔව්. ඒ කියන්නේ සිතුවිලි අඩුයි කියන්නේ මුකුත්ම නැහැ. නැති වෙන්නේ. ඔව්. ඒ වගේම මේ බලනවා දැන් අර මේ දැන් මේ සක්මන් කරනකොට උනත් තාම තියෙනවා අර මේ කකුලට දැනෙනවා. අහහ. දැනෙනවා දැන් නැවතුණාමත් ස්පර්ශකයි ස්පර්ශේ එහෙම දැනෙනවා. හ්ම්. මේ ඊළඟට දැන් අර ධර්මදේශනාවේදී සයන්වහන්ස මම අර මේ බලමු දැන් මොනවත් වගේ නැතනකොට දැන් මං හිතාගත්තා උපේක්ඛා ධර්ම බොජ්ජංගය කියලා මම ඉතින් ටිකක් තේරුම් ගත්තා. දැන් ධර්ම දේශනා ලොකු ලොකු සයින්වාංශ ධර්ම දේශනා මම අහනවා පින්නේ කදාගෙන. ඔව්. ඒකෙන් අහනවා දැන් අවුරුදු එකමාරකට වැඩි ඉන්නේ දැන් භාවනා මත හතරක ඉන්නවා තැන් තැන් වල ඉන්න. ඒක තැනක ඉන්නවා ඒත් ඉතින් කමටහන් සුද්ධ කරගන්නේ නැහැ. ටිකක් වගේ ගන්න අර ලොකු සයින්වාංශයේ ධර්ම දේශනාවල් ටිකක් ඒවා තමයි භාවනා කරන්නේ. ඒක තමයි ඔතන ඔතන කියන්නේ ටිකක් ඒ අවබෝධය එන්නත් ඕනේ. ඒ කියන්නේ නැත්තම් අපි ඔහේ භාවනාව කළත් අපි දන්නේ නැහනේ කොහෙට යන්නේ කියලා. ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ, යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. ඒතර සුතමේ ඥානයකින් තමයි ඒ අපි දැන් මෙන්න මේ හරියේ දැන් මේ වෙනකොට මම පසු වෙන්නේ. එම් නැත්තම් සාකච්ඡා මාර්ගිනුත් පුළුවන්. මෙන්න මේ හරියේ මම පසු වෙන්නේ මේ විදිහට තව ටිකක් කරන්න තියෙන්නේ කියලා අන්න ඒ වැටහීම එතකොට සාකච්ඡාවකින් සුතමේ ඥානකින් තමයි ගන්න වෙන්නේ. දැන් මම එහෙම දැන් අර මේ කරනවා දැන් අර අදුක්කම සුඛ මොනවත් නැති දැනෙන්නේ නැති මොකද සැප දුකක් නැති තැන වගේ එනකොට එතකොට ඉතින් නිරාමිස අදුක්කම සුඛ වේදනා කියලා. එහෙම වෙනෙහි කර ගන්නවා දැන් ගමන් කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා ඉතින් එහෙම අහන ගමන් ඉතින් මගේ භාවනාවට ගලපනවා. Mm-hmm. ගලප ගලප තමයි ඉතින් කරන්න කමටක් ගන්න බැරි වුණා. දැන් අවුරුදු කමාරක් විතර මේ විදිහට තමයි ඉතින්. දැන් මේ දවස්වල මොකද කරන්නේ? දැන් මේ ටිකේ අර මොකුත්ම මේ කරන්නේ අර දැනෙන්නේ නෑනේ මොනවත්ම ඉතින් අර ඒ විදිහට තමයි මේ ටිකේ ඉන්නේ. සක්මනේදී මොනවද දැනෙන්නේ? සක්මනේ දැනනවා සයින්වාස දැන් මොනවත් අරමුණක් මොකුත් නෑ යනවා එකලකට 20 වී යනවා එකලකට අර නිදි නිදි ගතිය තමයි හුඟක් වෙලාවට සක්මනේදී පොඩ්ඩක් වෙලා ගන්නකොට නිදිමත ගතිය තමයි එන්නේ. එහෙම වෙලාවට එකලකට ඉඳ ගන්නවා. මේ එකලකට මේ නික වැටෙන්න 20 වෙලා <laughs> ගිහලා වැදෙන වෙලාව තියෙනවා සමහරක් වෙලාවට ඔළුව එහෙම වදින වෙලාවල් තියෙනවා. ඉතින් දැනගත්තොත් ඉඳ ගන්නවා. ඉතින් අර සමහරක් වෙලාවට දැනෙනවා අර කකුලට මේ තද ගතිය, රළු ගතිය අර හිස්තනවා ගෙහෙම බලාගෙන එහෙම සක්මන් කරනවා. නැවතුණක් දැනෙනවා කය ස්පර්ශේ. කමක් නැහැ. ඒ කියන්නේ එහෙම බලබලා යනකොට හිතේ ස්වභාවය කොහොමද? හිත මොනවද කියවන්නේ? හිතට විශේෂයක් එහෙම නැහැ සොයම. මතක් වෙන්නේ මොනවද? නෑ මතක් මතක් වෙන්නේ නෑ. නෑ මෙහෙම මතක් වෙන දෙයක් නෑ. හොඳයි. <laughs> <laughs> එතකොට මේ එහෙමනම් හොඳයි. මතක් වෙන්නේ නැත්නම් හොඳයි. <laughs> මේ කියන්නේ බොහොම නිශ්ශබ්ද මනසකින් ඒ දැනෙන දැනීම් ටිකත් එක්ක බලමින් යන්න. විවිධාකාර දේවල් දැනෙනවා. පාදයට ඒවා දැනෙනකොට එතන එතන හිත තියෙන්න ඕනේ. හැබැයි ඇතුලේ නිශ්ශබ්දලා තියෙනනේ. ඇතුල කතා කර කර කියපු බණ මතක් කර කර එහෙම කරන්න බෑ. එහෙම. භාවනා කරන වෙලාවේදී බණ මතක් කරන්න බෑ. පොතේ දැනුමක් හිතෙන්ට එන්න බෑ. ඒ වෙනුවට තියෙනවනේ බොහොම සංසුම් මනසක්. නිශ්ශබ්ද මනස. ඒ නිශ්ශබ්ද මනසෙන් තමයි අර ධාතු ලක්ෂණ හඳුනගන්නේ. ඒව හඳුනා ගනිමින් යන්න තියෙන්නේ. ඒක කාලයක් කරාද? කරා සයන ධාතු මනස්කාරය ගිවන් වෙන කම ධාතු මනස්කාරය. ඒක ධාතු මනස්කාරය කරා සෑහෙන කාලයක් කරා ඒක අර ගිවන් නොදැනීම යන කම ධාතු මනස්කාරය. එහෙම කර ආස්වාස් ප්‍රස්වාසයේ කොහොම සතියෙන් දෙකෙන්න දෙන ගියා. ඊට පස්සේ ඉතින් හය පළ එහෙමත් බලුවා තැන් තැන් වලදී ඊට පස්සෙත් අර දණිම කියන දණි. ඒ විදියට ඉතින් හැම විදියෙම වවනා කරලා තියෙනවා. ඔව්. එහෙම කෙරුණා නම් දැන් බලන්න ඒ කියන්නේ දැන් ওই දේවල් තවදුරටත් බලනකොට හිතට මේ කියන්නේ කරදරයක් වගේ එහෙම දැනෙන්නේ නැද්ද? වෙහසක් නැහැ මොකක්වත්. නෑ එහෙම ඕන තරම් බලන්න පුළුවන්. පුළුවන් සයන්ස්. දැන් තාටියක් බලමු. <laughs> <laughs> ඒ කම්මැලි කම එනකොට තමයි ඉතින් කම්මැලි කම එනකොට හිත කියනවා නම් දැන් බැලුව ඇති කියලා. එයා ඒක ඒක බලන්නේ නැතුව දැන් එයා තනියෙන් නිදහසේ ඉන්න කැමති නම් නිදහසේ ඉන්න දෙන්න. ඒ කියන්නේ ඒ කියන්නේ ඔක වැඩෙනවා නම් ඒ කියන්නේ හිතම තේරුම් ගන්න ඕනේ මේක බලන එක මහා කරදරයක් මෙතන තියෙන මහා පීඩාවක් කියලා තමයි එයා අයින් වෙන්නේ. දැන් හැබැයි ඒකට අපි බලෙන් දානකොට ඒතර වෙහසක් දැනෙන්න ඕනේ අපිටම. එහෙමයි. නමුත් ඒක අපිට දැනෙන්නේ නැතුව වෙහසක් දැනෙන්නේ නැතුව හිත කැමැත්තෙම මේක බලනවා නම් ඒක වැරද්දක් නැහැ. තව ටිකක් ඉතින් මේකේ තියෙන ස්වභාවය. දැන් ඔතනදී ඕන්නම් ඉතින් තව ටිකක් මේ එක එක දැන් ලක්ෂණ තියෙනවා. හැම එකක්ම පටන් ගන්න හැටි බලනවා, අවසන් වෙන හැටි විතරක් බලනවා. දැන් මේ දැන් හිතන්න මෙහෙම දැන් මේ ඇඟිලි දිහා බලනකොට දැන් මේ ඇඟිලි වල වෙනස්කම් දිහා බලන්නත් පුළුවන්නේ. එහෙම නැත්නම් මේ ඇඟිල්ලේ ඔන්න මේ පැත්ත බැලුවා මේ පැත්ත බැලුවා මේ පැත්ත බැලුවා මේ පැත්ත දැන් එතන ඔක්කොම ඇඟිලි පහේ තියෙන සමාන ස්වභාවය. ඇඟිලි වල වෙනස්කම් බලනවා නෙමෙයි දැන් මේ ඇඟිල්ල පටන් ගන්න හැටි ඉවර වෙන හැටි මේකත් පටන් ගන්න හැටි ඉවර වෙන හැටි මේකත් පටන් ගන්න හැටි ඉවර වෙන හැටි එහෙම බලන්න දැන් විවිධාකාර ලක්ෂණ තිබුණාට ඒවට ආවේනික දේවල් බලන්න යන්නේ නැහැ ඒකට පෞද්ගලික දේවල් බලන්න යන්නේ නැහැ ඒ වෙනුවට ඔක්කොම පොදුවේ මොකද්ද තියෙන්නේ පොදුවේ කෙනෙක් පටන් ගන්නෙ කොහොමද අවසන් කොහොමද ඊළඟ එක්කනා කොහොමද පටන් ගන්නෙ නැති වෙන්නේ කොහොමද ඊළඟ එක්කනත් කොහොමද පටන් ගන්නෙ නැති වෙන්නේ කොහොමද මේ පැත්ත බලමින් යන්න එහෙනම් ඔව් ඒ කියන්නේ ඒ පැත්ත හොඳට කෙරුණාම තමයි හිත තේරුම් ගන්නෙ හිතට තේරෙනකන් ඉතින් අපි පෙන්වන්නයි තියෙන්නේ දෙකට කරා යන්න එහෙනම්. හොඳයි පින්වත් නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.